වෙන්නේ ඔබ මතක් කරන්නේ දැන් මෙතන මේ මොහොතේදී. මේ වෙලාවේ තමයි ඔබට මතක් වෙන්නේ. අපි හිතමු උදාහරණයක් විදියට ඔබ අනාගතය ගැන යම්කිසි plan එකක් කරනවා කියලා මොකක් හරි ගැන. උදාහරණයක් ඔයාට ඔබට අලුත් job එකක් ඕනේ. ඒ වගේ මොකක් හරි. ඉතින් අපි එහෙම දෙයක් ගැන plan කරනවා අනාගතය ගැන. ඊට පස්සේ ඒ plan එක අනුවනේ අපි ඉස්සරහට යන්නේ සාමාන්‍යයෙන් අපි හැමනේ ජීවිතය අරන් යන්නේ. එතකොට ඒ වගේ දෙයක් අපි plan කරනකොට මොකද්ද ඔබේ මනසට වෙන්නේ? ඔබ සාමාන්‍යයෙන් කරන්නේ ඔබ අනාගතයට පැනලා තමයි plan කරන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වුණත් ඔබ හිතනවා ඔබේ ඉන්නේ අනාගතය කියලා. ඒ වුණාට අවංකවම නම් ඔබ ඒක මතක් කරන්නේ දැන් මෙතන මේ මොහොතේදී. ඔබ අනාගතය ගැන මොනම සිතුවිල්ලක් හිතුවත් ඒක ඔබේ මනසේ හටගන්නේ මේ දැන්. මෙතන මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ තමයි ඔබට ඒ සිතුවිල්ල ඔබේ මනසට එන්නේ. ඔබ ඒක plan කරන්නේ. අපි හිතමු ඔබේ මනසේ අනාගතය ගැන හොම හිතලා හිතලා කල්පනා කරලා ආතතිය අසහන ඇන්සියටි වගේ දෙයක් හටගන්නවා කියලා අනාගතය ගැන හිතන්න ගිහින් ඒකත් ඇත්තටම හටගන්නේ දැන් මෙතන මේ මොහොතේ මේ වර්තමාන මොහොතේදී තමයි ඔබේ මනසට ආතතිය අසහනය පීඩාව විඳවීම බය දුක ඔය ඔක්කොම ටික එන්නේ ඔබට කවමදාවත් අනාගතය ගැන කොච්චර plan ගැව්වත් ඒ අනාගතේ ඔබ ඔය හිතන් ඉන්න අනාගතේ විඳින්න බෑ. ඒක feel වෙන්නේ නැහැ. ඔබට feel වෙන්නේ ඔබට විඳින්න පුළුවන් දැන් මෙතන මේ මොහොතේ තියෙන දෙයක් විතරමයි. ඉතින් ඇත්තටම නම් ඔබට අනාගතය නිසා හටගත්තු අනාගතය ගැන කල්පනා කරන්න ගිහිල්ලා හටගත්තු ආතතිය අසහන සංකා වගේ මානසික තත්ත්වයක් තියෙනවා නම් ඒකේ තේරුම තමයි ඒ කියන්නේ ඔබ ඔය කියන අනාගතයේදී ඔබට කොහොමවත්ම හොඳ විදිහකට කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ කියන එක. ඔබ ඔබ අනිවාර්යෙන්ම අනාගතය ගැන හිතන්න ගිහිල්ලා මානසික ආතතිය අසහන හදාගෙන තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ හිතන් ඉන්න plan එක කවදාවත් අනාගතයේදී හොඳ විදිහකට සිද්ධ වෙන්නේ නැහැ කරන්න බෑ. අන්න ඒ බව අඟවන දෙයක් තමයි ඔබේ මනසට ඔය ආතතිය අසහන වශයෙන් එනහලා දීලා තියෙන්නේ. ඒක ඔබ හිතන විදිහට අනාගතයේදී ඔබට සාර්ථක කරගන්න බෑ කියන එක ඇඟවීමක් තමයි ආතතිය අසහන කියන්නේ. ඒකට ඒකට හේතුව තමයි ඔබ මේ වර්තමානය ගැන දැනුවත් නැතිකම. ඔබ මේ වර්තමානයේ ඉන්නවා නම් ඇත්තටම ඔබේ මනසට සාමකාමී බවක් එනවා, සහනයක් එනවා. ආතතිය, අසහන, පීඩා, විඳවීම, බය ඕවා එන්නේ නැහැ. ඉතින් මේක මේක තේරුම් කරන්න තමයි මම මේ කියන්නේ ඔබ මේ plan කරන්නේ අනාගතය ගැන වර්තමානෙම තමයි. ඒ කියන්නේ අපිට අපිට plan එකක් ගහන්නත් පුළුවන්, plan එකක් හදන්නත් පුළුවන් වර්තමානයේ විතරයි. ඉතින් අපිට තියෙන්නේ ඒ ගැන දැනුවත්ව plan කරන්න විතරයි. ඉතින් ඔබ මොන විදිහේ plan එකක් අනාගතය ගැන හැදුවත් ඔබට පුළුවන් නම් ඒ ගැන දැනුවත් වෙන්න ඒ ගැන ඔබට අවදියෙන් ඒ ගැන සතිමත්ව ඒ ගැන දැනුවත්ව ඒ plan එක හදන්න ඔබට පුළුවන් නම් ඇත්තටම මානසික ආතති අසහන ඇන්සියටි ස්ට්‍රෙස් වොරීස් බය සැක සංකා මේවා ඒ මොහොතේම ඔබේ මනසින් දුවන්න පටන් ගන්නවා ඔබේ මනසින් දිය වෙලා යන්න පටන් ගන්නවා ඇත්තටම ඔබ වර්තමානයට අවදි වෙනවා නම් ඒවට ඉඩක් නැහැ. මොකද මේ දෙකට එකට ඉන්න බෑ. එක තැනක ඉන්න බෑ. ආතතිය අසහන වලට සහ වර්තමානයට අවදි වීම කියන දෙකට එක තැනක ඉන්න බෑ. ඒක තමයි හේතුව. ඒක කිසි ලෙසකින්වත් වෙන්න බැරි දෙයක්. ඉතින් ඔබ වර්තමානයේ නෙමෙයි නං ඉන්නේ. අන්න එතන ආතතියක් තියෙනවා. ඔබ වර්තමානයේ නෙමෙයි නං ඉන්නේ. එතනදී ඇන්සියටි හට ගන්නවා. ඔබ වර්තමානයේ නෙමෙයි නං ඉන්නේ. එතනදී බය සැක සංකා හට ගන්නවා. ඔබ වර්තමානයේ නෙමෙයි නං ඉන්නේ. එතනදී ඔබේ මනසට විඳවන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබට වර්තමාණයට අවදි වෙන්න පුළුවන් වෙච්ච ගමන්ම ඔබට වර්තමාණයට අවදි වෙන්න පුළුවන් වුණ සැනින්ම ඔබ වර්තමාණයට අවදි වුණ ගමන්ම ඔබට ඒ මානසිකත්වය අත්දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඔබ අනාගතය ගැන හිතන්න ගිහිල්ලා ඔබට ආතතිය අසහන ඇවිල්ලා. එතකොට ඔබ වර්තමාණයට අවදි වෙනවා කියන්නේ ඒ ආතතිය අසහනය ගැන දැනුවත් වෙනවා කියන එක. ඒක දැනුවත් වෙනකොටම ඔබට ඒ මානසිකත්වය අත්දකින්න පුළුවන්. ඔබට ඒ මානසිකත්වය විඳින්න පුළුවන්. ඔබට ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම නම් පෞරුෂය තියෙන මිනිස්සෙක් විදිහට ඔබට කරන්න තියෙන්නේ ඒ දේ විතරයි. වෙන කරන්න දෙයක් නැහැ වෙන කිසිම දෙයක් ඔබට කරන්න නැහැ. ඔබට මොනවත්ම කරන්න නැහැ. ඔබේ ජීවිතේ ගොඩක් අය හිතන් ඉන්නේ මේ මේ විදිහට අපි වර්තමානයේට අවදි වෙන්න අවදි වෙන එක කරන්නේ කොහොමද අපිට අනාගතය ගැන හිතන්න ඕනිනේ අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනිනේ කියලා හිතනවා. ඉතින් මිනිස්සු මිනිස්සු හිතන් ඉන්නේ ඇත්තටම මේ අනාගතය ගැන හිතනකොට අතීතය ගැන හිතනකොට අපි එකට පැනලා එකට ගිහිල්ලාමයි හිතන්න ඕනි කියලා නෑ ඔය දෙකම එන්නේ මේ වර්තමාන මොහොතේදීමයි මේ මොහොතේදී ඔබේ මනසට ඕක එන්නේ වෙන කොහෙදවත් නෙමෙයි ඉතින් ඔබ ප්ලෑන් එකක් හදන්නේ වර්තමාන මොහොතේ නම් ඔබට කරන්න තියෙන්නේ ඒකට සතිමත් වෙන්න නම් අවදි වෙන්න නම් එතකොට ඔබේ ප්ලෑන් එකත් සිද්ධ වෙලා ඔබේ මනසට සතුටත් ඇවිල්ලා මේ காரணා දෙකම එකම මොහොතකදී සිද්ධ වෙනවා. නමුත් අපි හිතන්නේ අපි දැන් ප්ලෑන් එක ගහලා අනාගතේදී තමයි ඒක හරි ගියාම සතුට වෙන්න පුළුවන් කියලා. නමුත් මේක අපිට විශ්වාස නැහැ. ඇයි? අපේ මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ අර සුපුරුදු ක්‍රමයට. අපි හිතනවා නිකටට අතක් තියාගෙන, ඇස් දෙක නළලේ තියාගෙන, වාහනයකට අවුවිච්ච කජුලෙල්ලක් වගේ කට හදාගෙන, ආහස පොළව ගැටලන්න කල්පනා කරාම අනාගතේ හරියනවා කියලා. කවමදාවත් ඒ ක්‍රමයට හරියන්නේ නැහැ. ඒක ඉටු වෙන්නේ නැහැ. ඉතින් plan එකක් කරන්න, plan එකක් හදන්න අවදියෙන්, අවදි මනසින්. ඉතින් සාමාන්‍ය මිනිස්සු හිතනවා සාමාන්‍ය ක්‍රමයට මිනිස්සු plan එකක් හදන්නේ අනිවාර්යෙන්ම ඒක 100ට 100ක් සාර්ථක කරගන්නවා කියන අදහසින්. ඉතින් බැරි වෙලා හරි මේ ලෝකෙ සියල්ල අපි හිතන විදිහට වෙන්නේ නැහැ. ඉතින් බැරි වෙලා හරි මේ හදපු plan එක අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? උපරිමයේ විඳවනවා. උපරිමයේ පසුතැවෙනවා. හැබැයි මේ වර්තමානයට අවදි වෙලා plan එකක් කරන මිනිස්යාගේ මනසට ටිකෙන් ටික තේරෙන්න ගන්නවා. එයා දැනුවත්ව තමයි මේ plan එක හදන්නේ. ඉතින් එයා ඒ plan එකට අනුව එයාට කරන්න පුළුවන් දේ වර්තමාන මොහොතේ උපරිමයෙන් කැප වෙලා එයා වැඩ කරනවා. ඒ අනුව ඒක සාර්ථක වුණොත් එහෙමයි අසාර්ථක වුණොත් එහෙමයි. එයාට සාර්ථක වුණත් ප්‍රශ්නයක් නෑ අසාර්ථක වුණත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු හිතනවා මේ සත්‍යමත් වෙනවා කියන්නේ අනාගතය ගැන සිතුවිල්ලක් එන්නම බෑ. අතීතය ගැන සිතුවිල්ලක් එන්නම බෑ. අතීතය ගැන අනාගතය ගැන සිතුවිල්ලක් මිනිස්යාගේ මනසට ආපු ගමන්. ඒ කියන්නේ මේ සතිය කියන එක පුරුදු කරන්න උත්සාහ කරන කෙනෙකුගේ මනසට අනාගතය ගැන අතීතය ගැන සිතුවිල්ලක් ආපු ගමන් ගිනි අඟුරක් පිච්චිච්ච මිනිස්සයා වගේ උඩ පැනලා කෑ ගහගෙන අයියෝ මේ මොකද්ද උනේ කියලා ඉතින් අර සිතුවිල්ල කන්‍යං මරන්‍යං කියලා වෙඩි තියනවා වගේ මරන්න වගේ බෙල්ල මිරිකනවා වගේ ඉතින් අර සිතුවිල්ලත් එක පොර බදනවා. ඒක තල්ලු කරන්න හදනවා. ඒක එන්න බෑ බෑ බෑ කියලා ඒක අයින් කරන්න හදනවා. එතනදී වෙනම ගැටුමක් එන්නේ. ඒ නිසා මතක තියාගන්න මිනිස්සු සතිමත් වෙනවා කිව්වට මිනිසුන්ට තවම සතිය අහුවෙලා නැහැ හරියට. මිනිස්සු හිතනවා සතිමත් නම් අතීතය ගැන මතක් වෙන්නම බෑ. අනාගතය ගැන මතක් වෙන්නම බෑ. ද්වේෂයක් එන්නම බෑ. රාගයක් එන්නම බෑ. ක්ලේශයක් එන්නම බෑ කියලා හිතනවා. ඒගොල්ලෝ හිතනවා අතීතය අනාගතය ගැන හිතනකොටම රාග ද්වේෂ මෝහ එනකොටම මම සතිමත් වුණාම ඒක නැති වෙන්න ඕන ඉක්මනටම නැති වෙලා යන්න ඕනි කියලා. ඒක වැරදි පොයින්ට් එක. බුදුරජාණන් වහන්සේ අනාගතය ගැන අතීතය ගැන දේවල් කතා කළා කියලා අමතකයි මිනිසුන්ට. කොහොමද අනාගතය ගැන අතීතය ගැන දේවල් කතා කරන්නේ? ඒක හිතන්නේ නැතුව. මතක තියාගන්න අපි අතීතයේ කල්පනාවක් අපේ මනසට ආවත් අනාගතයේ කල්පනාවක් ආවත් ඒක එන්නේ දැන් මෙතන මේ මොහොතේ ඔබේ මනසට එන්නේ වර්තමාන මොහොත විතරයි ඔබට ඒ අතීතය හෝ අනාගතය ගැන සිතුවිල්ලක් එන්නේ ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ ඒ සිතුවිල්ලට අවදි වෙන එක විතරයි ඒක දැනගන්න එක විතරයි ඔබට ඕන නම් අතීතය ගැන කල්පනා කරන්න පුළුවන් අවශ්‍ය යමක් දැනගෙන ඔබට ඕන නම් අනාගතය ගැන යමක් plan කරන්න පුළුවන් දැනගෙන සතිමත්ව එහෙම තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඒ නිසා අතීතයට අනාගතයට රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මදමාන කෙලෙස් වලට ඔච්චර බය වෙන්න එපා. මොන කෙලෙසේ ආවත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ළඟ සත්‍ය ආයුධය තියෙනවා නම් සත්‍ය කියන්නේ මොකක්ද කියලා හරියටම විග්‍රහ කරලා දැනගන්න. මොනවා ආවත් බයක් හිතෙන්නේ නැහැ සතිමත් මිනිස්සයාට. මේ සත්‍ය කියන්නේ මොකක්ද කියලා හරියට අහුවෙච්ච කෙනාට. එන්න දෙන්න ඕනිම කෙනෙකුට. මම කලිනුත් දේශනාවල කියලා ඇති මේක බලගයන් වෙලා එන තැන් තියෙනවා ඒ තැන්වලදී ඒ ඒ යෝගාවචරය ආරාධනා කරනවා දුක් වලට තමන්ගේ ජීවිතයට එන්න මන් දැන් ලෑස්ති පුළුවන් නම් මම ඔයාලට කරන් යන්න කියලා. එහෙම පෞරුෂයක් එනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ මේ මොකද්දෝ ධර්මය කියලා ආගමක නාමයෙන් මොකද්ද අරගෙන දුකට බයේ දුවනෝ දුවනෝ දුවනෝ දුවනෝ හැංගෙන්න කූඩාරම් හොයනවා හැංගෙන්න ගල්ලෙන් හොයනවා මේ දුකට බයි එහෙම එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සතිය කියන ආයුධය ළඟ තියාගන්න පුදුම පෞරුෂයක් වෙනවා මොකටවත් බය එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබට අනාගතය ගැන plan කරන්න පුළුවන් අතීතය ගැන හිතන්න පුළුවන් මොකද මේ සිතුවිලි දෙකම හටගන්නේ වර්තමානයේ ඒ නිසා ඒක දැනුවත් වෙන්න එකට ඔබේ මනසේ අනාගතය ගැන හදපු සැලැස්මත් සාර්ථක වෙනවා ඔබේ මනස සතුට සාමය කියන එකත් හටගන්නවා. ඕක තමයි රහස. තෙරුවන් සරණයි.